තියෙනවා. එහෙම තියෙනවා. දැන් දිනුනේ ඒ කියන්නේ ටිකක් නේ. ඔව්. හ්ම්. දැනෙනවා දැනෙන එක තමයි වෙන්නේ. හිතන්නත් ඕන එක එකක්. තව මොනවද කියන්නේ? ඊට පස්සේ තව එකක් අර මේ මම අර ධර්ම දේශනාවේ මේ මට පැහැදිලි වෙලා තිබෙන්නේ නැතුව ඒක හරියට ඒක තමයි උනේ. ඔව් දැන් තමයි හොඳට තේරෙන්නේ නේද? ඒ කියපු ටික. ඔව් දැන් තමයි. ඔව්. දැන් හොඳයි ඇත්තටම. දැන් ඔය කියන ටිකත් හරිය කියන්නේ. ප්‍රායෝගික වෙන ඒ කියන්නේ වැදගත් වෙන්නේ අපි බිම් මට්ටමින් ප්‍රායෝගිකව පුහුණු වෙන එකනේ. මේ මේ මාර්ගයට හරියට මේ මොකද්ද වෙන්න ඕනේ? මොකද්ද මේ සිතින් මිදෙන මඟ කොහොමද අපි එදිනෙදා දකින්නේ කියන එකනේ වැදගත්නේ. අර සද්දයක් වුණත් අවතරෙනාසි කනටනේ දැනෙන්නේ. ඒ කියන්නේ එහෙම දැනෙනවා ඊට පස්සේ දැන් අපි ඇහැට ඉන්නක ඇහැට වුණත් මේ මේ ඇහැ මේ චක්කු විඤ්ඤාණයටනේ දැනෙන්නේ. කියන්නේ ඔව් එතනට ඒක ඒක ඒක ඒ විදිහට තමයි එන්නේ නේද ඒක හරි ඔව් ඒකෙන් මේක ඔව් මේක සිත කියලා දෙයක් එහෙම කොහෙවත් නැහැ මෙතන එතන මේක අනේ ආයතනට ගත්තාම ලේසි ටිකක් ඒකට මොකද කියන්නේ නේන එතනදී අර සිත කියන්නේ දැන් අතරම 60 දන කරේ අස කියන්නේ සිතම තමයි අස කියන්නේ එතනම තමයි චක්කු විඥානය කියන්නේ වචන ගොඩක් විතරයි දැනෙන එක ඔය දැන් ප්‍රායෝගික පැත්තදී ඔහොම කතා කරන එක පහසුයි. නැත්නම් අර හැමතිස්සෙම අර වචන ගොඩක්නේ පාලි වචන ඒවා මේවා නෑ ප්‍රායෝගික වැඩක් නෑ ප්‍රායෝගිකව දිනදා අත්දකින්න දේනේ අපි කතා කරන්නේ අනිවාර්යයෙන් ඒකට තමයි මේ ගොඩක් කට්ටිය අසලමන් වෙලා තිබුණේ හරියන්නේ දැනුමට දැනුමට අන්නේ කානි කට්ටිය අතර මං වෙලා. ඒ කට්ටිය දන්නේ නෑනේ. පාලි වලින් කියනකොට දැන් ආර්යයන් වහන්සේ මේ පාලින් දේශනා කරන ඉන්න තමයි ටිකක් අපිට හරි තේරෙන්නේ. ඔව් ඒක තමයි ඒ ටික පොඩ්ඩක් පැත්තකින් තියලා අර එදිනෙදා වෙන දෙයකට පොඩ්ඩක් සිහිය පවත්වනවා නම් ගොඩක් දියුණුයිනේ. ඔව් එදිනෙදා අපි අපි අර සම්පෞසින්නේ කියත්තේ මාරේ නම් සිහිය තියෙනවා. සිහිය තියෙන හොඳටම. හොඳට දැනෙනවා ඒක දැන්නේ. හොඳටම දැනෙනවා. ඒ වස්මාසය ඔබ වහන්සේට ගොඩාක් ප්‍රයෝජනවත් මේ මේ මේ වස්මාසය ඔබ වහන්සේට ගොඩාක් ප්‍රයෝජනවත් වුණා කියන්නේ. මේ ටිකේ මේ ටිකේ ඔබ වහන්සේ ගොඩක් දියුණු යන විදිය. අපිට ඒක දැනෙනවා. අර ඒකනේ මම අර මේ විචිකිච්ඡාව සැකේ කියන එක වහන්න මේකදී. හරි පුදුමයි හරියන්නේ. හ්ම්. දැන් වෙන කාටවත් නම් මේ මගේ කටමීම කන්නේ නෙමෙයි ඒක වෙන කාටවත් අල්ලන්න බෑ ඔය ක්‍රමේ. ඒකයි මම ආර්යනාංශට කියන්නේ අර තනිය ඇති කොහොමද ආර්යනාංශ අනිත් එක ඔබ වහන්සේ මේ දැන් ගොඩක් තැම්පත් වෙනවා නේ ටික ටික. දැන් මේ වෙනකොට ගොඩක් නිවිලා නිවිලා තියෙනවා ගොඩක්. ඒක ගොඩක් හොඳයි. ඒකට යනවා නේ මේ වුණොත් හොඳයි ආරයන්නාන්ගේ. ඔව් නැත්තම් තේරුම නැහැනේ අපි අපි හැමදාම මඩ ගොඩේ වගේ එදලා නිකන් හැමදාම සිතුවිලි වල දුක් විඳිනවා. අනිත් අයත් අපි මඩේ ගොඩේම තමයි හිතන්නේ. ඔව් සිතුවිලි වල දුක් විඳිනවා. සිතුවිලි වල නිකන් දුක් විඳිනවනේ මිනිස්සු. දැන් ගිහි ගිහි ගිහි ජීවිතේ බලන ඔක්කොම සිතුවිලි වල ගිනි ගන්නවා. ඒකනේ ආරයන්නාන්ගේ. ඔව් දැන් දැන් අර ඒක මේ සිත ඇතුලින් අර ගැට ගහලා මේ අර තියෙන ඩොට් ටික තමයි අර යනවා දැනුනේ ඒක මේ ඔබ වහන්සේ මේ සාමාන්‍යව සරලව පහසුවෙන් සැහැල්ලුවෙන් ඔය වැඩි මොකුත් එහෙම ගන්න නැතුව නිකන් උපාදාන කරගන්න නැතුව නිකන් බරට අල්ල ගන්න නැතුව සැහැල්ලුවෙන් ඉන්නවනේ හැම දෙයකම ලොකු මිදීමක් තියෙනවා නේ සරලයි ආරිනෝන්ගේ ධර්මය ඇහුවට කමන්නේ නැද්ද? නෑ ඒක කමන්නේ සද්ධර්ම ශ්‍රවණය ගොඩාක් වැදගත්. සද්ධර්ම ශ්‍රවණය ඔබ වහන්සේට ඕනි කොහොමත්. මොකද ඔබ වහන්සේ හැම දෙයක්ම වැඩිය බරට ඔබ වහන්සේ ඒක හොඳ අවබෝධයෙන් අහන සද්ධර්මය. ඔව් හොඳයි. ඒක ගොඩාක් වැදගත්. පිටේට මේට කියන්නේ සමානයි. හොඳයි හොඳයි. ඊට මේට කියන්නේ ආරිනෝන්ගේ ධර්ම දේශනා දෙකද තුනද එක දිගට ඇහුවා පොඩ්ඩක්වත් හිතේට මේට වැඩි කියන්නේ. ඔද කියනවා තේරෙනවනේ. හොඳින් තේරෙනවනේ. තේරෙනවා. අර විශේෂයෙන්ම අර කමඨාන ආර්ය කමඨාන ආර්ය කමඨාන ටික ආර්ය කමඨාන ටික හොඳින් අහන්න ඒ වගේමයි විපස්සනා කණික සමාධි දේශනා හොඳින් අහන්න මේ මේ මේ මේ විකාරන්නේ පාද එතකොට මේ මොකද්ද අභිඥා දේශනා නෑ ඒ සාමාන්‍යයෙන් ඒව හැවුවට කමක් නෑ නමුත් ඕන කමින් මොනවද එදිනදා මතකනේ හරිනම් කාර්යය නෑ එහෙම කමක් නෑ ධර්ම දේශනා හැම එකම වැදගත් වෙනවා නමුත් තමන් හැමතිස්සෙම හිතලා මොනවා හරි කරන්න යනවා නම් ඒ කියන්නේ අභිඥා දේශනාවේ එකයිනේ තියෙන්නේ දැන් අලුතෙන් දාපු. ඒතර ඒක ඇහුවට පස්සේ ආයිමත් දෙයක් කරන්න හිතනකොට අර ප්‍රතිපදාවට අදාළ දේවල් අහන්න. එතකොට ඒකෙන් අර ලොකු අර ප්‍රායෝගික වෙන්න ලොකු උදව්වක් වෙනවා ඒක. ප්‍රතිපදාවනේ ඔව්. අද අර සාමාන්‍යයෙන් අහලා නැති නිසා අර දේශනය අහන එක හරි. ඒකෙන් දෙයක් තියෙනවා නම් ඒක අවබෝධ කරගන්න එක හරි. නමුත් අර හැමතිස්සෙම ප්‍රතිපදා පැත්තට බර වෙන්න. එතකොට දියුණුවක් ඇති වෙනවා. එතකොට ඒ තමන් කරන කටයුත්තට ඒක උදව්වක් වෙනවා. හොඳයි හොඳයි. හොඳයි එමන. තෙරුවන් සරණයි. ආර්යනාංශ දේශනා කළ තියෙන ධර්මෝනේ දැන් මේ මේ දැන් අපේ අර මේ මේ මොකද අභිඥා ඥානයට අසු වෙන්න ඕන එක අර ඒකේ එතන තියෙන ඒ ලක්ෂණේ දැනෙනවා. ඔව් ඒකේ ඒකෙන් තමයි ඒක තමයි අර ධර්මතාවය පැහැදිලි කරනවා. නමුත් අර ප්‍රායෝගික වෙනකොට ඒක ඒක ඒකත් උදව්වක් වෙනවා ප්‍රායෝගිකදීත් ඒක දැනෙන්න ගන්නවා. අර ඒකෙන් තමයි තල්ලුවක් දෙන්නේ. තල්ලුවක් එනවා. ඒක නිසා තමයි අපි අර අභිඥා දේශනා දර්ශන ධර්මයේ අතුලාන්තයේ ගැඹුරු පැත්ත පැහැදිලි කරනවා. ඒව ඒක මේක නේද වෙන්නේ කියලා. ඒතකොට සාමාන්‍ය එදිනෙදා අර අත්දකින්න ආයතන හයන කොහොමත් අපිට අත්දකින්න තියෙන්නේ ඇස කන දිවනාසය. ඒතර එතනත් බැස ගන්නෑ. අර දන්නවා මේක ඇතුලෙන් අරව මතක් වෙන්න ගන්න. සිහි සිහි වෙනවා. ඒක ඒතර අහලා දැනගත්තට පස්සේ මේකේ යථාර්ථය මොකක්ද කියන එක තමයි දැනෙන්න ගන්න. ඒකත් උදව්වක් වෙනවා මේ මේ ඒවට බැස ගන්න. සිතුවිලි වලින් මිදෙන්න ඒක හේතුවක් වෙනවා. ඔව් ඇත්තටම ඒ සහැල්ලු වෙන්නත් ඒක හේතු වෙනවා. ඒතර ධර්මතාවයේ ලෝක ධර්මතාවයේත් අවබෝධ වෙනවා. ප්‍රතිපදාව ටික එනවා. හොඳයි හොඳයි හොඳයි හොඳයි එමනම්. තේරුවන් සරණයි. තේරුවන් සරණයි පාදනම